සමන්ත චක්කවාලේසු අත්තාගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සතු සා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 පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා කායේන කම්මං කාතබ්බං පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා වාචාය කම්මං කාතබ්බං පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා මනසාය කම්මං කාතබ්බන්ති සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන තුන් ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න ඕනේ. අපේ චින්තනය වෙනස් කරගන්න ඕනේ. අපේ ජීවිත අදහස, අපේ හිත වලින් ඇති වෙන ලෝකයේ කෙරෙහි ඇති වෙන අරමුණු අපි වෙනස් කරගන්න ඕනේ. කෙලෙස් නූපදින විදිහට. කෙලෙස් සතුරා කියලා මේ අත්ව අහලා තියෙනවා. කෙලෙස් වලින් සිද්ධ වෙන්නේ සතුරුකමක් මිසක් අපිට මිතුරුකමක් නෙවෙයි. ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට අපේ හිතෙන් ඇති වෙලා තියෙන නොබලා ඉන්න, නොඅසා ඉන්න, නොවිඳ ඉන්න බැරිකම. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් නොබලා ඉන්න බැරි තල්ලුවක්, නොවිඳ ඉන්න බැරි තල්ලුවක්, නොඅසා ඉන්න බැරි තල්ලුවක් අපේ හිත ඇතුලෙන් තියෙනවා. ආන්ගේ තියෙන තල්ලුව මේ මොහොතේ තියෙනවා නම් මේ මොහොතේ තියෙනවා නම් මට මගේ දරුවන දකින්න නැතුව ඉන්න බෑ මට අහවල් දෙය නැතුව බෑ නැතුව බෑ නැතුව බෑ නැතුව බෑ කියලා මේ උපදිනකොට තිබ්බත් දන්නේ නැහැ ප්‍රශ්නේ. උපදිනකොට තිබ්බද? නෑ එහෙනම් පස්සේ ආපු එකක් ඒක. නේද? එහෙනම් මෙහි ඇවිල්ලා හදාගත් එකක් ඒක. එතකොට අන්න ඒ දැන් තියෙන தත්ත්වය තමයි ඊළඟ භවයේ සකස් කරන්නේ. හරිද? ඔන්න මේ මොහොතේ ඔය තියෙන ප්‍රශ්නේ විසඳගත්තේ නැති කට්ටිය. මේ ජීවිත ලැබිලා, මනුස්ස ජීවිත ලැබිලා ඔය ඉවරක් නැතුව මේ ඉල්ලන හිතේ තියෙන ඉල්ලන ගතිය, ඉවරක් නැතුව ඉල්ලන ගතිය දැන් කීතරද මොනවද බලන්න ඉල්ලන්නේ කතකේ? මං කියන්නේ බලපු ඒවාම ඉල්ලන්නේ ආයෙ බලන්න කියලා. ආයෙ බැලුවත් ඔච්චර තමයි තියෙන්නේ. අහපු ඒවාමයි ආයෙ ඉල්ලන්නේ අහන්න කියලා. විඳපු ඒවාමයි ආයෙ ඉල්ලන්නේ විඳින්න කියලා. නේද? ඔන්නේ නැතුව ඉන්න බෑ වුණාට ඒවා. ආන්ගේ ඉල්ලන ඒ ගතිය අයින් කරගන්න බැරි වෙච්ච ඇත්ත තමයි අර පාරවල් වල ඉන්න තනකොළලා කකා. හ්ම් ගොමුගුලි කරකෝ කරකෝ ඉන්නවා. කිකිලි පස්සේ දුව දුව ඉන්නවා. එළදෙන පස්සේ දුව දුව ඉන්නවා. මොකද මේ හිතවල ඇති වෙච්ච තණ්හාව අයින් කරගන්න බැරි වෙච්ච හින්දා. මේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලේ. එතකොට අපිට මහා හිතන්න දෙයක් තියෙනවා. මගේ මගේ කියලා ලෝකයක් හැදිලා නේද? හැමෝටම තියෙනව නේද? ඉල්ලන ලෝකයක්. අරක ඕනේ මේක ඕනේ කියලා ඉල්ලන එකක් තියෙනවා නේද? ආන්ගේ ඉල්ලන දේවල් හැදුනේ මොනව කරලාද? බලලා, අහලා, ඇහෙන් බලා, කනෙන් අසා තමයි මේක උනේ. මම මේ අත්තන්ගෙන් අහනවා ලෝවේහි බැලිය හැකියව තියෙන දේවල් වලින් දැන් කොච්චර බලලා තියෙනවද දන්නේ ලෝකයේ බැලිය හැකියව තියෙන දේවල් වලින් දැන් කොච්චර බලලා තියෙනවද දන්නේ ගොඩාක්ද අල්පයක්ද චුට්ටයි බලලා තියෙන දේවල් වලින් කොච්චර ලෝකෙට එකතු වෙලා තියෙනවද දන්නේ නැහැ තමන්ගේ. දැකලා තියෙන දේවල් වලින් කොච්චර එකතු වෙලා තියෙනවද ලෝකෙට. චුට්ටයි. ඒතර මුළු ලෝකේම තියෙන ඔක්කොම දැකිය හැකි දේවල් වලින් තමන්ගේ ලෝකෙට එකතු වෙලා තියෙන්නේ අල්පම අල්පයි. චුට්ටම චුට්ටයි ලෝකෙට තියෙන්නේ. අහලා තියෙන මේවෙන් ලෝකේ ඇසිය හැකි දේවල් වලින් කොච්චර ඇහිලා තියෙනවද මේ වෙනකොට? ටිකම ටිකයි. ඒ ඇහිච්ච ඒවායින් කොච්චර ලෝකෙට එකතු වෙලා තියෙනවද? එහෙනම් මගේ ලෝකය ලොකුද? කොච්චර පොඩිද? කියන්න බැරි තරම් අල්පමාත්‍රීය ලෝකයක නේද ඔය සැරිසර වෙන තනි තනි වෙච්ච වෙලාවට මොකද කරන්නේ? ඔන්න ඔය ලෝකේ තමයි ඉන්නේ. තනි වෙච්ච වෙලාවට අපි තනි වෙච්ච වෙලාවට මොකද කරන්නේ? ඉතින් කල්පනා අර පැත්තෙන් මෙහෙම කිව්වා මෙහෙම කරා අර ඉඩම අර ඕප්පුව අර ගහ නේද අර මේසෙ අර පුටුව අර ටෙලිෆෝන් එක ඒකද මේ චූටි ලෝකයක් ගැන ඔන්න ඔය චූටි ලෝකේ තමයි තමන්ව භවගාමී ගමන කරයන්නේ. තිරිසන් සත්තුන්ගේ ලෝකීටත් වැඩි චූටි නේද? ඒ තනකොළ ගැන තියෙන තණ්හාවත් එයාලට අයින් කරගන්න කිසිම ක්‍රමයක් නැහැ නේද? ඒවා මහා බන්ධන. සූරි දේවල් වුණාට ලෝකේ මහා බන්ධන. එතකොට අපේ කෝටි 700ක් වෙනගින්න මේ ලෝකේ දෙන්නේ තුන් දෙනෙක් අල්ලගෙන මහා බන්ධන. ඔන්න ඔය ටික අතහැර ගණ්ඩායි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඉතින් අපේ හිත ඇතුළට මේවා එනවා. ආන්ගේ එන ඒවා අවහිර කරන්න ඕනේ. එන්න දෙන්න තුව අවහිර කරගන්න ඕනේ. අකුසල් වලට කෙලෙස් වලට එන්න දෙන්න තුව අවහිර කරගන්න ඕනේ. හරිද? ආන්ගේ අවහිර කරලා පිරිසිදු දේවල් වලට විතරක් එන්න දෙන වැඩපිළිවෙලට කියනවා විසුද්ධිය කියලා. කෙලෙස් වලට එන්න දෙන්නේ නැතුව පිරිසිදු කරගන්න වැඩ පිළිවෙල. ඒ වැඩ පිළිවෙල ආරම්භ කරන්නේ පළවෙනි එක සීලෙන්. අපි ඒ ගැන බොහෝ දේවල් කතා කරමින් මේ ඉන්න දවස්. හරිද? අද අපිට තියෙන්නේ මේ පාවිච්චි කරන දේවල් නැත්තම් ප්‍රත්‍ය සම්නිත්‍ය සීලය ගැන සාකච්ඡා කරන්න ඒකදී අපි ඒකදී බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ පාවිච්චි කරන දේවල් පිළිබඳව නුවණින් විමසා පාවිච්චි කරමින් ඇතිවන කෙලෙස් ධර්මයන් අයින් කර ගැනීම කියන එක. මොනවද දැන් පාවිච්චි කරන්නේ? ඉස්සෙල්ලා බලමු අපිට මොනවද ඕනේ කියලා ජීවත් වෙන්න. අපිට ජීවත් වෙන්න මොනවද ඕන? ඕක හොයාගත්තා ඉපදිබ ඉපදිච්ච ගම වුණු තෝරුනේ ඒ ටික තමයි සාමාන්‍ය. ආ ඉපදිච්ච ගමන් කෑම ඕනේ. නැත්තම් මේ ජීවිතේ ජීවත් කරන්න බෑ. ආය හෙද්දක් වහන්න ඕනේ. ඉපදිච්ච ගම නැත්තම් සීතු උස්නේ බේරන්න බෑ. මේ ඒ වහන රෙද්ද නිල් පාට හරි කොළ පාට හරි මොකක් විශේෂ පාටක් ඕනද? නෑ. මහා වටින එකක් ඕනද? නෑ. මොකටද? සීතෙන් උස්නේ බේරෙන්න. ඊළඟට පුංචි ළමයා අරගෙන ගියක් ඇතුලෙන් තියන්න ඕනේ. නැත්තම් අවුරෙන් වැස්සෙන් හුලඟෙන් මැසින් වතුරුවන්ගෙන් බේරෙන්න බෑ. එහෙනම් පොඩි ගයක් ඕනේ. ඒක මේ මහා විශාල මන්දිරයක් වෙන්න ඕනද? ජීවත් වෙන්න? නැහැ. ඔය තුනට අමතර වෙන මොනවද ඕන? මෙහෙත් ඒත් ඕනේ. ශරීරය පවත් ගන්න මෙහෙත් ඒත් ඕනේ. ආහාර, ඇඳුම්, නිවාසය සහ බෙහෙත් හේත් හැරෙන්න වෙන මොකුත් ඕනද ජීවිතයක් ඉස්සරහට අරගෙන ඕනද? ආහාර ටික හම්බෙනවා නම් ඇඳුම් ඇඳගන්න ඇඳුම් හම්බෙනවා නම් නිවාසයක් තියෙනවා නම් ඉන්න බෙහෙත් ටික තියෙනවා නම් වෙලාවට වෙන මොකවත් ඕනද ජීවිතේ ජීවත් කරවන්න ඕනද ඔව් කෙලින්ම හරි ඔව් තව ඕනේ <laughs> නේද වෙන කිසිවක අවශ්‍යතාවයක් නැහැ දැන් කොහොමද දන්නේ තාත්තේ දැන්ට දැන් ජීවත් වෙන්න කීයක් જાති ඕනද ඒවා ඔක්කොම එහෙනම් ඉපදුනාට පස්සේ දෙන දීපදෙනවට අම්මාවවත් ඕන වෙලා තිබ්බේ නැහැ කිරි විතරයි ඕන වෙලා තිබ්බේ නේද? ඉපදෙනකොට අපේ හිත අම්මා ඉල්ලුවේ නැහැ. තාත්තා ඉල්ලුවෙත් නැහැ. අහවල් අහවල් දේවල් කියලා ඉල්ලුවේ නැහැ. අම්මා නැහැ කියලා දුකක් ඇති වෙන්නේ නැහැ. කිරි තියෙනවා නම් එච්චරයි. නේද? යාළුවෝ ඕනුනෙත් නැහැ. මොකවත් නැති මට දැන් මහා ප්‍රශ්න ගොඩක. දැන් කීයක් જાති වුණද? නැතුව බැරි ඒවා දැන් කීයක් තියෙනවද දන්නේ නැහැ. නැතුව බැරි ඒවා කීයක් විතර ඇද්ද? ලුණු නැතුව බෑ, මිරිස් නැතුව බෑ, අහවල් අහවල් රස නැතුව බෑ, ටෙලිෆෝන් නැතුව බෑ. න්යායකෝ ලයිස්තු ඉතින් මට ඕන නම් පෑයම ලයිස්තු කියමු. නැතුව බැරි දේවල්. ඔය නැතුව බැරි හැම දෙයක් නැතුව බෑ නැතුව බෑ කියන හැම දෙයක් කෙරෙහිම තණ්හාවද නැද්ද? එහෙනම් ලේසි ගොඩක් උඩ ගහගෙන ඉන්නේ මේ සැරේ ඇවිල්ලා. මේ සැරේ මෙහෙ ඇවිල්ලා ලේසි ගොඩක් උඩ ගහගෙන ඉන්නේ. වැඩේ හරි ගස්සගෙනද වැඩේ වරද්දගෙනද දන්නේ නැහැ නේද? ඇයි ගොඩ ගහගත්ත ගොඩ ගැන තියෙන තණ්හාව ඊළඟ භවය සකස් කරනවා. නිවන් දකින්න ප්‍රමාද වෙනවා. ඇයි මේ ගොඩම අයින් වෙන්න එපා? මොකද කියන්නේ? ගෙයක් ඕනේ කියලා කියනවා තමයි. ඇත්තට ඇයි දන්නේ ගෙවල් ඔච්චර සරසන්නේ. හොඳට හිතර බලුවොත් උනුන් පරායන නිවෙස් ඉදිකිරීමේ බලාපොරොත්තුව සීත ඌස්නේන් රැකෙන්නද මැසිමදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්නද ඒකට අවශ්‍ය කරන අපි හිතමුකෝ වායු සමීකරණයකුත් හයි කරගත්තා කියලා සාමාන්‍ය ගයක් හදලා වායු සමීකරණයක් හයි කරගන්න පිරිසිදුවර ගයක් තියෙන්න ඕනද නැද්ද? පිරිසිදුවර තියෙන්න ඕනේ. ඇත්තටම පිරිසිදුවට මැසිමදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න සීත ඌස්නේන් ආරක්ෂා වෙන්නමද ගෙවල් හදන්නේ මිනිස්සු. මොකටද? මිනි පෙට්ටියෙන් උත ඒකමනේ කරගන්න යන්නේ. මිනි පෙට්ටියෙන් පවා ඒකයි කරගන්න යන්නේ. මොකද්ද? තමන්ගේ තාත්ත්වය පෙන්වන්නට. මේ තත්ත්වය පෙන්වීම සඳහා අනිත් අයට පෙන්වන්නට මේ අපි හැමෝම හිතාගෙන ඉන්නව නේද මම මෙන්න මේ වගේ කෙනෙක් කියලා. හැමෝම හිතාගෙන ඉන්නවා. අනිත් අය මං ගැන මෙන්න මේ විදිහට අනිත් අයට මං ගැන හිතෙනවා ඇති මගේ වාහනේ හින්දා මගේ ගෙදර හින්දා මගේ දරුවෝ හින්දා මං ගැන මෙන්න මෙහෙම හිතෙනවා ඇති කියලා අපිට අදහසක් තියෙනවා. ඒ විදිහටම දන්නේ අනිත් අයට හිතෙන්නේ. මම මං මං ගැන හිතාගෙන ඉන්න විදිහටම දන්නේ අනිත් අයට හිතෙන්නේ. නේද? එතකොට මං ගැන හිතාගෙන ඉන්න මගේ ලෝකය කාට විතරයිද? අප්පෝ මහා දුක හිතෙන කතාවනේ කියන්නේ මට විතරයි නේද? ඕක මහා ඛේද වාචකයක්. ලෝකෙට පරකාසේ ඇතුලේ මරගාතේ. <laughs> ඈ තමන්ගේ ඇතුලෙන් පුළුවන් තරම් දුක් විඳිනවා. එහෙනම් මෙන්න මේවා අතහැරෙන්න ඕනේ. ඒ සඳහා බුදුරජාන් වහන්සේ දේශනා කර අපිට අපි ළඟ තියෙන ඒවා පාවිච්චි කරද්දී නුවණින් විමසා මොකටද කියලා බලලා පාවිච්චි කරන්න. නුවණින් විමසන්න මේවා මොකටද? ගෙවල් වගේම තමයි ඇඳුම් මොකද? ඇඳුම මොකද? ඇඳුම් ඇයි? විලි වසා ගන්න, ලැජ්ජා තැන් වසා ගැනීම සඳහාය. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න, සීත උෂ්ණයෙන් බේරෙන්න. මේ ඒ වගේම තමයි ඇඳුම් පිරිසුදු වෙන්න ඕනේ. තින්නේ මොකද අපේ ශරීරය අන් අයට මේ මහා කරදරකාරී ශරීරයක් මේක අන්න අර දුක දහම්මන් නැති වෙන්න පිරිසිදු වෙන්න ඕනේ. ඇත්තට පිරිසිදුවට මැසි මදුරංගෙන් බේරෙන්න සීත උස්නෙන් බේරෙන්න ලැජ්ජාතෙන් වසා ගන්න විතරමද ඇඳුම් තෝරැව්වේ ඇඳුම් ගත්තේ ඇඳුම් ඇහුවේ පාවිච්චි කරන්නේ. ඕම් වැඩේ තේරෙනවද? නේද? ඇඳුම් පිළිබඳ තණ්හාව නැද්ද හා? ගෙවල් පිළිබඳ තණ්හාව නැද්ද හා? නේද? වැඩි වෙලාද නැද්ද ඒවා? ආහාරය මොකටද දන්නේ? ආහාරයි. නේද? ආහාර නැත්නම් ඇතුලේ වේදනාවක් ඇති වෙනවා ශරීරේ. ආයකට. වාහනයකට ඉන්ධන දානවා වගේ මේ ශරීරය දුවන්න නම් ආහාරය ඕනේ. එහෙනම් මේ ශරීරය පවත්වා ගැනීම සඳහා ආහාරය ගැනීම එහෙම නේද ගන්නෙ? එහෙමමද? ඒකම ධර්මන මොකද? දන්නවනේ තණ්හාව නේද? ඔක්කොම තණ්හාව. ආන් ඒවා අයින් කරගන්න. ඉතින් ඔය ඔය කතා කරේ බෙහෙතේත ආදී ඔය ඔන්න ඔය හතර. ඔය හතර තියෙනවනේ ජීවත් වෙන්න පුළුවන්. ඒ හතර මදිවට ඒ හතරත් වරද්දගෙන මදිවට තව උනුන් පරයා යන නොයේකුත් නොයේකුත් දේවල් එක එක එක එක දේවල් ලෑස්ති කරගෙනද නැද්ද? ඒව ඔක්කොම හින්දා අධික තණ්හා ගුලියක් තමයි මේ අපේ ජීවිත. හරිද? ඉපදෙනකොට තහණෙන් හිටියා නේද කියන්නේ? ඉපදෙනකොට තහණෙන් ඉඳලා තියෙනවනේ. බුදුබණ ඇහිලා ප්‍රෞර්ජා ජීවිතයක් ලබාගත්ත නැත්නම් ඥාති පරිවර්තයන් භෝගස්කන්ධයන් අතහැරදා පැවිදි බිමටපත් වෙච්ච උත්තමයාණන් වහන්සේලාට ජීවත් වෙන්න මොනවද ඕනේ? සිව්පසය කියලා අපි අහලා තියෙනවා. මොනවාද අර ඉස්සලා කිව්වා වගේ ආහාරත්, පින්දපාත, නිවාස, ආවාස ආදී සේනාසන, ඇඳුම්, චීවර සහ ගිලම්පස බෙහෙත්. එහෙනම් ඔය හතරෙන් තමයි පැවිදි ජීවිතේ ගෙනියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මාව ආපහු ඇදලා දැම්මේ කොතෙන්ද? කොතෙන්ද? ඉපදිච්ච තැනට. ඉපදිච්ච තැනට ආයසරයක් ඇදලා දැම්මා. බොහෝ දේවල් ගැන බලාපොරොත්තු තියෙනකොටද දුක් වැඩි වෙන්නේ, මහන්සි වැඩි වෙන්නේ, බොහෝ දේවල් අපේක්ෂාවක් නැතුව ඉන්නකොටද ඇති වෙන්නේ. අපේක්ෂාවක් නැතුව ඉන්නකොට දුක් නැහැ. නේද? එතකොට භික්ෂුන් වහන්සේ නමක් තමන්ට ලැබෙන සිව්පසය ගැන පවා බුදුරජාණන් වහන්සේගේ අවවාදය මොකද්ද? ප්‍රත්‍යවේක්ෂා කරලා පාවිච්චි කරන්න ඕනේ. එතකොට අපි හැමෝම සාමාන්‍ය ජීවිතේ තමන් පාවිච්චි කරන දේ දුරකථනයක් අවශ්‍යයි මේ කාලේ කියලා අපි හිතමු කෙනෙකුට. ඇයි අනිත් අයට කතා කරන්න, මෙහෙටපත් කරගන්න ඕන නම් ඔන්නේ ප්‍රත්‍ය පහසුකම් තමන්ට ලැබෙන ප්‍රත්‍ය ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ මොකටද කියලා විමසලා පාවිච්චි කරන්න ඕනේ. ඒ සඳහා භික්ෂුන් වහන්සේට තදින්ම අවවාදයක් තියෙන බුදුරජාණන් වහන්සේගේ ඉපදෙනකොට තිබ්බ තණ්හාව එතනින් අඩු කරන්න අඩු කරන්න කියන එක තමයි උපදේශය. මොකද ඉපදෙනකොට ඕන වෙලා තිබ්බේ ආහාරයි ඒ ටික. ආ ඒ ටිකත් පාවිච්චි කරන්න කෙලෙස් උපදින්නේ ඇති වෙන්න කියලා කෙලෙස් වලින් හිත ආරක්ෂා කරගෙන කටයුතු කිරීම. එහෙම නැත්නම් ඉතින් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. හරි. නිවන් දකින්න ඕනේ නිවන් දකින්න ඕනේ නිවන් දකින්න ඕනේ කිව්වට පිළිවෙත නැතුව නිවන් දකින්නේ නෑ හිතෙන් උපදින්නේ නෑ මේ දේවල් ගැන තියෙන දැඩි ඇල්ම ලෝභය ඇත්ත වසන් කරනවා අපේ සිතෙන් ඇත්ත වසන් කරලා දානවා ඒක නිසා නිවන් දැකීමේ අවශ්‍යතාවයක් කාට හරි තියෙනවා නම් කාට හරි තියෙනව නෙවෙයි ඔකොටම තියෙන්න ඕනේ නැත්තම් හැමදාම මේ වගේ එක තැන එක තැන ජීවත් වෙන්න ඒකින්දා තමන් පාවිච්චි කරන දේවල් ඊටාම ගැඹුරු හැඟීමකින් නිවැරදිව තේරුම් අරගෙන අවශ්‍යතාවයට විතරක් පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. දැන් ඒකේ තේරුම විවාහ මංගල උත්සවයකට එන්න කියන මේ අතන්ට. එතකොට මේ සුදු වැඳගෙන යන්න කියලා කියන්නේ. නෑ ගිහියත්තන්ට ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මේ ශරීරය සරසගෙන යනවා. හැබැයි දන්නවා. මේක සරසන්න මේ මේ ගඳ පර්වතය නේද? මේ මස් පර්වතය මේ පාදාන්තයේ ඉඳලා කේසමත්තකයේ දක්වා নানা ආකාර අසුචි වලින් පිරලා තියෙන මේ ශරීරය ඉතින් මොකද කරන්නේ? සරසගෙන යනවා නේද? අසුචි කරත්තයක් වුණත් ඕන නම් සරසන්න බැරිය නේද? හ්ම් ඉතින් ගඳ වහ ගන්න මොන හරි දාන්න ඕනේ නේද? දන්නවනේ සටන කොහොමද කියලා මේක සරසගෙන යන්න ගියාම තැනකට නේද? සටන කොහොමද කියලා හොඳ ලොකු සටනක් ගෙනියන්න වෙන්නේ ඇයි කීයක්ද නේද? ඇඳුම් වලින් වහන්න ඕනේ, එක එක જાතියේ හැඩතල දාන්න ඕනේ ඒවට. ඊළඟට මේ කොණ්ඩාරම් පීරලා එක එක මොස්තර දාන්න ඕනේ. ඊළඟට මූණේ තලි තලි අතුල්ලන්න ඕනේ. නේද? අතුල්ලා අඳින්න ඕනේ. දන්නවනේ මං කියන්නේ නැහැ නේද? ඉතින් මේ මේ මොන සටන ගෙනිච්චත් මොකද වෙන්නේ? පොඩ්ඩ එහෙම වෙනකොට ගාන්ධාසාර බෑ. ඒක දැනගෙන කටයුතු කිරීමෙන් ප්‍රශ්න නේද? මේ තියෙන අප්‍රසන්නභාවය අඩු කිරීම සඳහා තන්ට සුදුසු විදිහට යන්න ඕනේ කියලා දැනගෙන. එහෙම නැතුව මේක සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා මේ තදින් මේ ශරීරය අල්ලගෙන නේද? මේ වයසට යන්න යන්න යන්න යන්න සමහර ඇත්තන්ට මොකද වෙන්නේ? බලාගෙන ඉන්න හැට ලැජ්ජායි තියෙන්නේ. නේද? බලාගෙන ඉන්න හැට තමයි ලැජ්ජායි තියෙන්නේ. එයාට ගානක් නැහැ ඒක. ඒ තරමට හිත මුලාවටපත් වෙනවා. මේ වැහැරෙන ශරීරය වැහැරෙනවා කියලාවත් දන්නේ නැතුව ඒවට තදින් බැඳෙනවා. තදින් අල්ල ගන්නවා. ඒකින්ද මහා විනාශකාරී තත්වයක තමන්ගේ ජීවිතේපත් වෙනවා. දැන් හිතෙන් මේ දේවල් අතහැර ගන්න අල්පේච්ඡව ජීවත් වෙන්න මෙන්න මේ නිවැරදි ආකාරයට හැම වෙලෙම තමන් ගන්න ආහාරපව ගිහියත්තන්ට ආහාර ප්‍රත්‍යක්ෂ එපා කියලා තියෙනවා. නෑ එපා කියලා නෑ. ඒක මේ සිල්ගත් දවසට විතරද? නේද? නිවසේදී බලන්න පොඩ්ඩක් ආහාරය තරම් Tamanට අමාරු මෙල්ල කරන්න අමාරු තව එකක් නැහැ. නේද අපි ඉපදුනේ කොහොමද? කෑ ගහගෙන ඉපදුනේ, කා ගියාගෙන ඉපදුනේ තාම කා තමයි. නේද? ඈ ඉපදිච්ච ගමන්මත් මොකද කරේ? කිරි බිව්වා. එදා ඉඳන්ම අද වෙනකම් මොකද වැඩි? බුලත් විතර හරි කන්න ඕන මොනවා හරි හපහපින්න ඕනේ. පුදුම ලෙඩේ මේක බලාගත් අතේ හපනවා කට්ටිය. නේද? ඈ බලන බලන අතේ මොකද කරන්නේ? එහාට හැරිලා හපනවා, මෙහාට හැරිලා හපනවා. අරහෙන් ගන්නවා මෙහෙන් ගන්නවා නේද මොනවා හරි හපහ පහ පහ අපේ ඉතින් මේ හම්බෙච්ච බෙරගෙඩියේ ඉතින් නේද ඈ දිවේ වදිනකොට ඉතින් සැප පොඩ්ඩක් උපදිනවනේ ඒකනේ මේ හපන්නේ මොකද බඩට ගියාම මේ <laughs> නේද බඩ පිරෙන්නමද ගන්නෙ ඉතින් කවදා හරි මේක තේරුම් ගන්න ඕන හරකා වෙලත් හපනවා ඌරා වෙලත් හපනවා හ්ම් මාළු වෙලත් හපනවා නේද හැමෝම ආහාර හඹාගෙන යනවා ගිහිල්ලා මහා පෙරේතකමෙන් තමයි මේ ආහාර ඔක්කොම ගන්න. ඉතින් ඒක නිසා මේ ආසාවල් අයින් කරන්න ක්‍රමානුකූලව තමන්ගේ ජීවිතේ පාවිච්චි කරන ඒවා නුවණින් දැනගෙන කෙලෙස් උපදින්නේ නැති විදිහට ප්‍රවේශමෙන් පාවිච්චි කරොත් ටික ටික ටික ටික ටික ටික මේ ආසාව අඩු වෙනවා. ආසාව ආසාව අඩු වෙලා ඔක්කොම පාවිච්චි කරන්නේ නැතුව ඉන්න පුළුවන් තත්ත්වයට එනවා. ආන් එතකොට අපූර්වට පැවිදි ජීවිතයකට එන්න පුළුවන් කෙනෙකුට. හරි. හරිද ඊට පස්සේ බලන්න එතෙන්ට ආවට පස්සේ මොකද වෙන්නේ අර සිව්පසේ විතරයි ඕන වෙන්නේ ඒක ඒකත් මොකද ඒකත් ගෙනත් දෙනවා කට්ටිය හැබැයි එතන වරද්ද ගන්නවා මොකද වරද්ද ගන්න ආදනම් හොඳ හොඳ එව්වා හම්බුණා හෙටත් මේකම ලැබේවා නේද ආදනම් හොඳ සිවුරු හම්බුණා හෙටත් මේවම ලැබේවා මේවා පරිසම් කරගන්න ඕනේ මේවා රැක ගන්න ඕනේ මේවා නැවත ලැබීම සඳහා නේද මේ මේ මේ අයව මේ මේ අයව හොඳින් තියාගන්න ඕනේ ආදී වශයෙන් මේ කුද්දේවල් පටන් ගත්තොත් ආය වැටෙන්නේ කොහෙටද ආය සසරටයි වැටෙන්නේ ආය සසරට වැටෙන්නේ ඒකින්ද අල්පේච්ඡ බුදුරජාණන් වහන්සේ දේශනා කරා ලාභ සත්කාර ගැන හිතන්නේ නැතුව ඒවා සඳහා කපටි ගන්න නොකර අල්පේච්ඡව ඊතා අල්පේච්ඡව දුන් දෙයින් යපිලා ජීවත් වෙන ලැබිච්ච දෙයින් ලැබිච්ච දෙයින් තෘප්තිමත් වෙලා පැවිද්දා ජීවත් වෙන්න ඕනේ සුවදායකව බලන්න පින්නත් මේ ලෝකයම පොරකද්දි නේද මේක වෙලා තියෙන දේ බලන්නකෝ තිරිසන් සතු ගත්තහමත් ආහාරයක් ආදී හම්බුනම පොරල්ලනවද නැද්ද? හැම දෙයකටම පොරල්ලනවා. ඒ කට්ටිය රාගය සඳහාත් ලොකු පොරල්ලනවා ඒ කට්ටිය. මිනිස්සු මොකද? නේද ලොකු පොරයක්ද නැද්ද බස් එකට නගින්න මොකද පොරේ ඉඳ ගන්න ඉඳගත්තාම මොනවද හම්බෙන්නේ සැප වේදනා එහෙනම් සැප වේදනා ලබා ගැනීමේ පොර නේද තිරසන් සතුත් එහෙම නැද්ද ආහාරයකට පොර කාලා හම්බුනහම මොනවද හම්බෙන්නේ සැප වේදනා හම්බෙන්නේ එහෙනම් සැප වේදනා ළඟා ගැනීමේ පොරේ සැප වේදනා මේ මේ ශරීරයේ මේ හම්බෙච්ච බෙරේ හම්බෙච්ච මේ බෙරගෙඩිය මේ මේක තැන් තැන් වල සැප වේදනා උපදින තැන් හයක. ආන් ඒවා ඇති කරගැනීමේ පොරයද නැද්ද මේ තියෙන්නේ? නේද? මේ මේකෙන් සැප වේදීමේ සැප වේදීමේ පොරය මේ තියෙන වෙන මොකක්වත් නැහැ. වෙන මොකක්වත් නෙවෙයි පොරය තියෙන්නේ. අන්න ඒ පොරයට අහුවෙච්ච ඔක්කොමලා පොරාලනකොට භික්ෂුන් වහන්සේ නිස්තලව ලැබෙන දේෙන් අපිලා ජීවත් වෙනවා කියලා සාන්තව ඉන්නවා. පොරය මොකුත් නැහැ. අන්න උන්වහන්සේගේ හිතේ තමයි ප්‍රමෝදය උපදින්නේ. උන්වහන්සේගේ හිතේ තමයි ප්‍රීතිය උපදින්නේ. උන්වහන්සේගේ හිතේ තමයි පස්සද්ධිය උපදින්නේ. ඉන් ලැබෙන සැපය, අභ්‍යන්තර සැපය අර පොර අල්ලා ගන්න සැපයට වැඩිය දසදහස් ගුණයක ඔන්න ඔය தත්තෙට ගිහි ජීවිතේ ගෙව්වට අපිටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. හරි. පත් වෙන්න පුළුවන්කම ආඩුම ගානේ පාන්සලට ගිහලා සිල් ගන්න දවසේ මම කියනවා කරම්දි ගලව දාන්න කියලා. මාළේ ගලවන්න කියනවා. හරි. අල්පේච්ච එන්න කියනවා. සිල් අඳුම අඳින්න කියනවා. හ්ම් බෑ. හරි. ඉතින් ඒකින්දා අපි මේවා කල්පනාවට ගන්න ඕන. මගේ හිත හිමින් සැරේ පංචකාම සම්පත්තියෙන් අකුලන්න ඕනේ. ප්‍රත්‍ය පිළිබඳව මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මේ ප්‍රත්‍ය මම කොච්චරනම් ලැබුවාද ලැබුවාද ලැබුවාද මේ පැවිදි ජීවිතේ වගේම ගිහි ජීවිතේ පැවිදි ජීවිතේ දන්නවද මේ අතෝ අතීත ප්‍රත්‍යවේක්ෂා කියලා අතීතයේදී අපිට මේ ආසන්න කාලයේදී බැරි වුණා නම් යම්කිසි දෙයක් ප්‍රත්‍යවේක්ෂා කරන්න. ඒ කියන්නේ මේ චීවරයක් පොරවද්දිත් මේ චීවරය මොකටද පොරවන්නේ කියලා සිහියෙන්ම පොරවන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ චීවරවලට ආසාව ඇති වෙයි. ඒ ටික ඇති ආය භවයක් පරස් වෙන්න. ආපු අරමුණ කැඩෙන්න. සේනාසනයේට ආසාව ඇති වෙයි. සේනාසනයේ ඉන්න ඕන වික්ෂුන් වහන්සේ නමක් කොහොමද? කුලියට ගත්ත කාමරයක ඉන්නවා වාගේ. මේ අත කුලියට කාමර ගන්නන වෙලාවකට ඉන්න. හරි ගමනක් එහෙම ගියාම මොකද කරන්නේ? ඒක ඇන ගහනවා, ඒක කඩනවා, එහෙමද? හැම වෙලේම තියෙන අදහස මොකද්ද? මේක දෙන්න ඕනේ, මේක අපහො දෙන්න ඕනේ. හෙට මේක වෙන කෙනෙක් ඉන්නේ. ගත්ත විදිහටම ආන් ඒ වගේ හැඟීමකින් Tamanගේ සේනාසනය පාවිච්චි කරන්න ඕනේ. ආහාරය පාවිච්චි කරන්න ඕනේ කොහොමද? මේ ඇත්තටත් පුළුවන් Tamanගේ නිවස ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඕන මොකද ඒකට ආසාවක් ඇති වෙන්නේ නෑ ඇත්තටම දාලා යන්න වෙනවද නැද්ද වික්ෂුන් වහන්සේට සේනාසනය මොකද ආයේ මේ ඇත්තට සින්නා කරවපුව තිබ්බා කියලා මේ නේද? දාලා යන්න වෙනවද නැද්ද? ආ එහෙනම් తాවකාලිකව ඉන්න තැනක් උතන. ආහාරය කොහමද? පුත්‍ර මාංශය වාගේ. මොකද පුත්‍ර මාංශය කියන්නේ? අම්මෙකුයි තාත්තෙකුයි පුතෙකුයි යනවා කාන්තාරේ. යන තුන් දෙනාගේ කෑම ඉවර වෙනවා සම්පූර්ණයෙන්. දැන් තුන් දෙනා මැරෙන්න යන්නේ. කතා වෙන එක්කෙනෙක් මැරිලා අනිත් දෙන්නට ආහාරය වෙනවා. හරිද? ඒතර අඩුම නෑ දෙන්නෙක්වත් ඉතුරු වෙන්නේ බොහොම නුවණ ඇති කට්ටියක් නෑ. දෙන්නෙක්වත් ඉතුරු වෙනවනේ. අන්තිමට තීරණය වෙනවා පුතා තමයි කියලා. පුතාව තමයි මැරෙන්න ඕන කියලා. පස්සේ දැන් අම්මයි තාත්තයි කතා කරනවා කොහොමද මේ වැඩේ කරන්නේ? දැන් කරන්න බෑ. අම්මා ළඟට එනවා තාත්තා තාත්තා ළඟට එනවා අම්මා. එහාට මෙහාට ගිහිල්ලා මොකද වෙන්නේ? මේ ළමයා මහා කාන්තාරේ අද ඉන්න වෙලාව මැරෙනවා. දැන් ඔන්න ගෑමක් හම්බුණා. දැන් අම්මයි තාත්තයි මේක කනවා නම් කන්නේ කොහොමද? බොහොම රසයි, සුවයි, මధుරයි, ප්‍රියයි කියලාද? ඒකේ පැහැදිලිව තියෙන අදහස මොකද්ද? ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා පමණයි. ආන් ඒ වගේ ආහාරය ගන්න පුරුදු වෙන්න ඕනේ. අපේ ඇත්තන්ට වෙලාවකට හරියට ලේඩ හැදිලා අප්පා. නේද? දියවැඩියා හැදිලා, තව මොනවද කොලෙස්ටරෝල් හැදිලා අද ඔක්කොම වැඩිපුරම ප්‍රශ්නේ මොනවා හින්දාද? වෛද්‍යවරු වැඩියෙන්ම කියන්නේ කොතනින් පරිස්සම් වෙන්න කියලාද? ඔව් කාර් ඉස්සන්නම් වෙනවා අපේ නේද? මොකද ඒ කියලා තේරුම් ගන්න තමන්ට පරිස්සම් වෙන්න කියන ආහාරයෙන් පරිස්සම් වෙන්න බැරි මොකද? මුකුත් කන්න එපා කිව්වද? නෑ ප්‍රමාණවත් තරමට ආහාරය ගන්න කිව්වා. ඇයි බැරි? තණ්හාව. තණ්හාව වෙන මොකක්වත් නෙවෙයි තණ්හාව. ඒ ඔක්කොම තණ්හාව බව තේරුම් ගන්න ඕනේ. ඒක තමයි මාව ඊළඟ සැරේ මීයක් කරන්නේ, ඉබ්බෙක් කරන්නේ, කුකුලෙක් කරන්නේ, නරියෙක් කරන්නේ ඔන්නේ ආහාර තණ්හාව. තණ්හාව හින්දා සසරට කොටු වෙනවා. දැකලා තියෙනවද අර මී කූඩු වලට මීව කොටු වෙන්නේ ඇයි? අච්චර ඉඳ තියද්දී අර කූඩේ අස්සට මටින් කරලා කොටු වෙන්නේ ඇයි? තණ්හාව. <laughs> පොඩියට අර ඇතුලේ තියෙන ආහාර කැල්ල දැකලා අතුලට රින්ගනවා. ඉතින් ගහිලා යනවා. ඒ වගේ මේ පොඩි දේවල් වලට අතුලට රින්ගන්න කියලා සසරට කොටු වෙනවා. ඒ වගේ තමන් මොකද කරන්න ඕනේ? තමන්ගේ ආහාරය ප්‍රතිරක්ෂා කරන්න ඕනේ. තමන්ගේ ඇඳුම් ප්‍රතිරක්ෂා කරන්න ඕනේ. අල්පේච්ඡව සරල ජීවිතයකට වැටෙන්න ඕනේ ගිහි ජීවිතය. එතකොට පුළුවන් ඊට එහා මේ සැරේ බැරි නම් ඊළඟ සැරේක හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට නේද නිවනටම යොමු වෙච්ච හිත ඇතුව හැමදේම පාවිච්චි කරන කිසිම දෙයකට ආසාවක් ඇති වෙන්නේ නැති ජීවිතයක් නිදහස් ජීවිතයක් ජීවිතයකටපත් වෙන්න පුළුවන් අන්න ඒක ප්‍රත්‍යවේක්ෂා කරගෙන මේ නිෂ්ඵල දේ කෑවා කෑවා කෑවා ඇත්තටම පොඩ්ඩක් හිතලා බලන්න දැන් කිලෝ කීයක් විතර කාලා තියෙනවද දන්නේ නැහැ. කොහොමද වැඩි? ජීවිතේ පවත්වන්න නේ මං කියන්නේ. රස විඳීම සඳහා කිලෝ කීයක් විතර කාලා තියෙනවද දන්නේ නැහැ. හා. එහෙනම් තවත් ඉවරක් නැහැ නේ මේක. නේද? තේරුමක් නැහැ නේ මේක කියලා තේරුම් අරගෙන මොකද කරන්න ඕනේ? තමන් මං අද පටන් මෙන්න මේ වාගේ දැනගෙන කනවා කියලා තමන් ටික ටික ටික ටික ටික ටික ආහාරය ඇඳුම් පැළඳුම් නිවාස ආදිය පිරිසිදුව තමන්ට අවශ්‍ය අවශ්‍ය සියලු දේ අවශ්‍ය දෙයට විතරක් භාවිතා කරමින් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන ටික ටික එතකොට තමන්ගේ පැත්තෙන් ලැබෙන ප්‍රත්‍ය තමන් එතකොට ඒවට තියෙන ආසාවල් ටික ටික ටික ටික දුර වෙලා යයි. ආන් ඒ විදිහට පුරුදු වෙනකොට අපේ හිත එහෙම නැතුව ජීවත් වෙන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ දැන් වගේ නෙවෙයි. ඒ කියන්නේ කිසි දෙයක් නාස්ති කරන්නවත් කිසිම දෙයක් මේ තේරුමක් නැතුව පාවිච්චි කරන්නේ නැති වෙන්න නැති වෙන්නපත් වෙනවා. ඒ එවැනි පුරුද්දක් ඇති කරගත්තොත් අපි ප්‍රත්‍යෙහිඳා කෙලෙස් උපදීද? භාවනා කරන් ඉඳගන්න කෙනෙකුට නේද? හිත විසිරෙන්න ආහාරය හේතු වෙනවද නැද්ද? ඔය කියන ආසාවල් හේතු වෙනවද නැද්ද? ඔය කියන නැතුව බැරි දේවල් ඔක්කොම මතක් වෙනවද නැද්ද? එතකොට මේ හිත අපි මේ පැත්තකටලා ඉඳගත්තාම පින්නන්නේ අපිට නිදහසක් නැහැ. හරිද? පොර ඇල්ලිල්ල තියෙන හිතෙන් පොරාලනවා. හෙට කොහොම වෙයිද දන්නේ නැහැ. මගේ අරවා කොහොම වෙයිද දන්නේ නැහැ. මෙව්වා කොහොම වෙයිද දන්නේ නැහැ. මේවා කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් පොරේ මෙතන. පොරේ ගැන කල්පනාව නිකන් ඉන්නකොට. ඉතින් හිත ඒක කරගන්න බෑ. හිත කිලුට වෙනවා. හරිද? ප්‍රත්‍ය පිළිබඳව තමන්ගේ පැත්තෙන් වැටක් බැඳගත්තේ නැත්නම් ওই විදිහට. අර තීරණයක් අරගෙන වැට බැඳ ගන්නවා මොකද්ද? මම අවශ්‍ය දේට අවශ්‍ය දේ භාවිතා කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා. ඒකල එහෙම නිකිරීමෙන් මට ආසාවල් උපදිනවා. එහෙම කිරීමෙන් මගේ ආසාවල් සංසිඳෙනවා. අන්න ඒක දැනගෙන සියලු පාවිච්චි කරන දේවල් දැනගෙනම අවශ්‍යතාවයට විතරක් පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරනකොට මොකද වෙන්නේ? එයාට ඒවා පිළිබඳ ඇතිවන ආසාවක් එන්නේ නැහැ. ටික දවසකින් ඒ හිත ඇතුළට ඒවා එන්නේ ඒව අවස්ථාවෙ නැතිලා යනවා. නිවැරදි මෙනෙහි කිරීම. නිවාස ගැන නිවැරදි මෙනෙහි කිරීම කරන්න ඕනේ. ආහාර ගැන නිවැරදි මෙනෙහි කිරීම කරන්න ඕනේ. රෙදිපිලි ගැන නිවැරදි මෙනෙහි කිරීම කරන්න ඕනේ. දැනගෙන නුවණින් නුවණින් දකිමින් යෝනිසෝ මනසිකාරයෙන් මේ අවශ්‍ය දේවල් පාවිච්චි කරනවා. ඇස් දෙකට දාන්න කණ්ණාඩියක් ගන්න කිව්වොත් එහෙම මොකද? ගණන් වැඩි වෙන්න ඕනේ, පෙනුම වැඩි වෙන්න ඕනේ. මේ ඇහි පෙනුම නෙවෙයි. කණ්ණාඩි දෙක මොකටද? ඇහි පෙනුම වැඩි වෙන්න. එතකොට දැන් හොයන්නේ මොකද්ද? මාළගේ කාර්යය ඇස් දෙක පේන්නේ නැතුව යාගෙන ඇවිල්ලා තියෙන්නේ. හරි දැන් මේක මේ අනිත්‍ය මෙනෙහි කරන්නයි ඕනේ. තියෙද්දි මොකද්ද කරන්නේ? ඒක ගන්න හදනවා මූණේ නේද? ඒක ඒ ඒක ඉතියා මට කියන්න වචන නැහැ. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා අන්න පාවිච්චි කරන දේ මොකටද කියලා දැනගෙන දැනගෙන පාවිච්චි කරන්න ඕනේ මොකද්ද මේ පාවිච්චි කරන දේ මොකටද කියලා දැනගෙන පාවිච්චි කරන්න ඕනේ නැත්නම් වෙන්නේ මොකද්ද තිරිසංගත සත්වයෝ පවා අනුන්ගේ ආකර්ෂණයට ලක් වෙලා ජීවත් වෙන්න උත්සාහ කරන අය නේද මොනරා පිල්ලිදා නටන්නේ කුමකටද නේද කුකුලාගේ උදේ නැටිලි කුමකටද නේද දන්නවනේ නේද මොකටද මේ අනේ විරුද්ධ සතාගේ ආකර්ෂණය දිනා ගැනීම අන් අයගේ ආකර්ෂණය දිනා ගන්නට තමන්ගේ தত্ত্বය පෙන්වන මේ කුණු ශරීරය ප්‍රදර්ශන භාණ්ඩයක් කිරීමේ යම් කිසි අදහසකින් ඒක තමයි මේ මේ ඔක්කොම වරදින්නේ. ඉතින් මැරෙනකන් දඟලනවා අන්තිමට තාත්තා හරි අම්මා හරි මැරෙනවා මේ පෙට්ටියටත් මොකද කරන්නේ? தත්ත්වය ආදේශ වෙනවා. නේද? ඔක්කොම தත්ත්වය தත්ත්වය මොන தත්ත්වයක්ද මන් දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ. ඉතින් මේවා මේවා ලමු කෙලෙස් ධර්මයක්. මේ වාගෙන් අයින් වෙලා හිත ඒකම් කරගෙන මහා සුවයක් විඳින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ලෝකය අතහැරීමෙන් ලබන්නා වූ සුවය ලැබීම සඳහා සීල විසුද්ධිය ඇති කරගන්න ඕනේ. සීලය කියන කොටස් හතරකට බෙදුනා මොනවාද? අපි දැන් මේ කතා කරන්නේ ප්‍රත්‍යසන්නිස්සිත සීලය ගැන. ඉන්ද්‍රිය සංවර සීලය ගැන අපි පහුගිය වැඩසටහනේ කතා කරා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඊළඟ ආජීව පාරිශුද්ධ සීලය. මෙතෙන්ට අපි මේකත් එකතු කරගමුකෝ පොඩ්ඩක් හරි. ජීවිතයේ පැවැත්වීම සඳහා කපටිකම් කරන්නේ ජීවිතේ පැවැත්වීම සඳහා වැරදි වැඩ මුකුත් කරන්නේ නැහැ. එතකොට අන් අයට කරදරයක් වෙන දිවිපැවැත්මක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේ දිවිපැවැත්ම සඳහා කරන සියල්ල යහපත් වෙන විදිහටම බාහුවලය යොදලා හරි හම්බ කරගන්න නැත්නම් සාංගික දානයක්වත් දෙන්න බෑ අන්තිම කාලේ. හොරකම් කරපු සල්ලි නම් තියෙන්නේ. ධම්මේන ලද්දං සුපසන්න චිත්තං ආ සාංගික කරනකොට හම්බුනේ නේද? ඈ දානයක් මහත්ඵල මහානිසංස වෙන්න නම් ධර්මයෙන් යහපත්ව උපද්දවා ගත්ත ඒවා වෙන්න ඕන. ආන් අරක බැංකුවේ තියෙන්නේ මොනවද අයහපත්ව දාපේවා හැන්ද යාමේ දැන් දෙන සාංගික දාන. ස්වාමීන් සාංගික කරනවා මෙයාගේ දානේ. හරියන්නේ නැහැ. නේද? සිද්ධිය සිද්ධ වෙන්නේ හරියට. ඉතින් බොහෝ දෙනාට හරි නෑ. ඉතින් ඒව දැනගත් ඇත්තෝ හොඳට මහන්සිලා හම්බ කරන්න පුළුවන් කාලේ. බාහුවලය යොදලා හරි හම්බ කරගන්නවා. වංචනික දේවල් කරන්නේ නැහැ. වික්ෂුන් වහන්සේ ගැනත් එහෙමයි තියෙන කුහනා ලපනා වලින් තොරව තමන්ගේ ප්‍රත්‍ය Tamanට අකුසල් උපදින්නේ නැති වෙන්න පාවිච්චි කරනවා. ප්‍රත්‍යවශ්‍ය ජීවත් වෙන්න. එතකොට මේ විදිහට මේ හතරෙන්ම අපි ආරක්ෂා වෙන්න ඕනේ. ආරක්ෂා වෙනකොට ඒවා හින්දා උපදිය හැකිව තියෙන කෙලෙස් ධර්මයන් ප්‍රත්‍ය හින්දා ඉපදිය හැකිව තියෙන. සීලය රකින්න නැති හින්දා ඉපදිය හැකිව තියෙන. හරිද? ඊළඟට ඉන්ද්‍රිය අසංවරයේ හින්දා ඉපදිය හැකිව තියෙන සියලු කෙලෙස් ධර්මයන් වලින් අපේ හිත අන්න සීල විසුද්ධියටපත් වෙච්ච කෙනාගේ ඇතුළට එන්නේ අර හතර පැත්තෙන්ම නූප අර හතර පැත්තෙන්ම ආවරණය වෙලා ඉතිරි කෙලස් ටික තමයි එන්නේ. කෙලස් ධර්මයන් එනවා. ඒන ඒන කෙලස් ධර්මයන් ඒ ඒන ස්වභාවයක් තියෙනවා. ඒවා තමයි තරහ එනවා. තරහවට ඔය හතර කැඩෙනවද? නැහැ. ඊර්ෂ්‍යාව එනවා. ඊර්ෂ්‍යාව වෙනකොට මේ ප්‍රත්‍යෙහිඳ ඇවිල්ලා තියෙන ප්‍රත්‍ය හේතු වෙන්න පුළුවන්. ප්‍රත්‍ය පිළිබඳ නෙවෙයිනේ. නේද? වෙනත් දෙයක් පිළිබඳ නැත් එන්න පුළුවන්. ක්‍රෝධය වෛරය ස්ථිර තියාගන්න පුළුවන් කියන හැඟීම. හරි? අසද්දාව. මේ ඔක්කොම එන්න පුළුවන්. සීලයෙන් විතරක් පිරිසුදු වෙච්ච කෙනා තව දේවල් එන්න පුළුවන්. හැබැයි සීලයේ සීල විසුද්ධියෙන් විසුද්ධියටපත් නොවිච්ච කෙනාට ඊටත් වැඩිය බොහෝ දේවල් න ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, එවැනි හැඟීම්, බොරු කීමේ හැඟීම්, මේ විතරක් නෙවෙයි ප්‍රත්‍ය පිළිබඳ මහ දරුණු හැඟීම්, ඉන්ද්‍රිය සංවර වාසය කිරීම ආදී වශයෙන් ඒවා ගොඩක් જાතියෙනවා. ආන්ගේ ගොඩාක් જાති එන ඒවායින් ඔන්න අපි මොකද කරන්නේ ටිකක් වහලා දැම්මා. පෙරුවා නේද? අපි කියන්නේ ෆිල්ටර් කරා, બ્લોක් කරා. එන ඒවා එන ඒවා හිර කරා එන්න දෙන්නේ නැතුව. පෙරලා දැම්මා. එතනින් එන්නේ දැන් අනිත් ඒවා විතරයි. දැන් සියුම් මානසික අකුසල් එනවා. ආන්ගේ එන සියුම් මානසික අකුසලයන් අයින් කරන්න මොකද කරන්නේ ඊළඟට? චිත්ත විසුද්ධිය. සීල විසුද්ධියෙන් විසුද්ධියටපත් වෙච්ච කෙනා ඔන්න චිත්ත විසුද්ධිය පටන් ගන්නවා ඊට පස්සේ. මොනවද? මෛත්‍රිය, මරණ සතිය, අසුබය බුද්ධානුස්සතිය මේ වගේ සිත එකඟ කරන සිත එක ආරම්මණයකට යන වැඩපිළිවෙල ඒවා අරව කරන්න පුළුවන් වේද? මෛත්‍රී කරන්න හදනවා මෙහෙ මේ ප්‍රත්‍යෙහිඳම මරා ගන්න යන කෙනා. අසුබේ වඩන්න හදනවා මේ ශාරීරිය හොඳට සරස්සාරස. ඉවරක් නැතුව මේක සරසලා ආය නෙවෙයි. මේ එහෙම කර කර අසුබේ වඩන්න යනවා. මේ ප්‍රාථමික තැනවත් නැහැ. නේද? මේකේ පිළිකුල කොහේ උපදවා ගන්නද? ඉතින් ඒකෙන්ද ඒ සීල විසුද්ධියෙන් පෝෂණය විය යුතුයි අපේ හිත. එතකොට ඒ විසුද්ධිය කියන්නේ පිරිසිදු බව. සීලයෙන් හතර ආකාරයක ඔය සීලයෙන් අපි කිසිම කෙලෙස් ධර්මයක් උපදින්නේ නැති වෙන්න ඉන්ද්‍රිය සංවර කරගනිමින් සත්‍ය පාවිච්චි කරමින් ජීවිතය නිවැරදිව ගත කරමින් සහ ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර මුසාවාද ආදී වශයෙන් තියෙන මේ සීලයන්ගෙන් කොහොම හරි කැඩෙන කැඩෙන වාරයක් ගන්න ඉන්ද්‍රිය අසංවන වාර වාරයක් වාරයක් ගන්න මොකද කරන්න ඕන නැවත සංවර්ධනය කර ගැනීම සඳහා විදර්ශනා වඩමින් ඒක කරන්න ඕනේ ඉන්ද්‍රිය අසංවරය දැන් අපි ඊයේ දවසේ සාකච්ඡා කරන ඉන්ද්‍රිය සංවරය ගැන ඊයේ හෝ පෙරේදා දවසේ සාකච්ඡා කළා. එතකොට ඒ ඒ වගේ අපි හිත හිත ආරක්ෂා කරගෙන කරගෙන කරගෙන සීලයෙන් පිරිසිදු බවට පත් කරගනිමින් එන කෙනාට තමයි අන්න සමාධියෙන් පිරිසිදු බවට පත් කරගන්න තියෙන චිත්ත ශුද්ධිය ඇති කරගන්න පුළුවන්. ඒ වෙන චිත්ත ශුද්ධියක් ඇති කරගන්න කෙනෙක් තමයි නාම රූප පරිච්ඡේදාදී නැත්නම් අපි මේ මෙතන ඇත්තටම මේ තියෙන මේ මේ යන ක්‍රියාවලිය නාම પરම්පරාවක් සහ රූප પરම්පරාවක් කියන්නේ සිත් પરම්පරාවක් සහ ශරීර પરම්පරාවක් මේ යන්නේ. අද තියෙන ශරීරය නෙමෙයි හෙට තියෙන්නේ. අද තියෙන ශරීරය නෙමෙයි තාජුට්ටකින් තියෙන්නේ. දැන් තියෙන එක නෙමෙයි. ඉතින් එහෙම තියෙන ගැලීමක් මෙතන තියෙන්නේ. ඕක දන්නේ නැතුව අපි මොකද කරන්නේ? ඒකේ ස්වභාවය දන්නේ නැතුව මේක මගේ මේක මම කියලා අපි ඔක්කොම පොඩි පොඩි කැලිය වගේක් අල්ලන් ඉන්නේ. හරි. අපි ඔක්කොමලා මේ දැන් මම මේ මේ මේ මේ තියෙන ගුලිය මේ තියෙන ගුලිය මෙතන රූප ගුලියක් තියෙනවා, වේදනා ගුලියක් තියෙනවා, සංඥා ගුලියක් තියෙනවා නේද සංස්කාර ගුලිය යම් යම් මගේ හිතේ සකස් වෙන සංස්කාර වර්ගයක් තියෙනවා කැමැති අකමැති වශයෙන් හැම කෙනාටම එහෙමනේ නේද මේක තුළ උපදින ධර්ම සංඥා එක එක එක සංඥා වර්ගයක් තියෙනවා නේද ඒ වගේම මේක මේ මේ මෙතන සකස් වෙන වේදනා වර්ගයක් තියෙනවා මෙතන බිනි බිනි බිනි බිනි යන රූප පෙළහරක් තියෙනවා හරිද ඊට අමතරව මෙතන තියෙන දැනීම් වර්ගයක් තියෙනවා ඊට අමතරව මෙතන මොකුත් තියෙනවා ඒවා එකක්වත් මට ඕන විදිහට නෙවෙයි වෙන්නේ ඒ වුණාට මේකේ එක්තරා ආවේනික රටාවක් තියෙනවා ආන්ගේ රටාව හින්දා මම මොකද කරන්නේ මේ මගේ කෑල්ල මෙන්න මගේ ගුලිය කියලා මේ කෑල්ල අල්ලගන්න. මේක තමයි මගේ ගුලිය කියලා. එහෙම දේවට එහා පැත්තට කල්පනා කරලා ආන් අම්මාගේ ගුලිය කියලා අර ශරීරය අල්ලගන්නවා අම්මාය. හරිද? මෙන්න අක්කා මෙන්න අයියා කියලා එක එක එක එක මෙන්න පංච උපාදානස්කන්ධ කැටි වශයෙන් ගුලි වශයෙන් කොටස් වශයෙන් එක එක පුද්ගලයාය කියලා ක්‍රියාවලීන් ටිකක් සිද්ධ වෙන තැන එක එක පුද්ගලයාය කියලා අපි අල්ලගන්නවා. ඇල්ලෙනව දන්නේ නැති හින්දා. අන්න ඒ ඇල්ලෙන ස්වභාවයේ හින්දා ඒ ඒ ගුලි ගැන කෙලෙස් උපදිනවා අපිට. හරි. මේ අම්මාය මේ තාත්තාය මේ සහෝදරයාය මේ ඥාතියාය කියලා වැරදීමක් හින්දා නොදන්නාකම හින්දා ඒවා පිළිබඳ කෙලෙස් ඇති වෙනවා. ආන්ගේ කෙලෙස් අයින් වෙන්න නම් ඒවා කැඩෙන්න ඕනේ. කැඩෙනවා කියලා කියන්නේ මේ ඒ පිළිබඳව අවබෝධ වෙන්න ඕනේ. ආන් එතකොට කියන දිට්ඨි සුද්ධියටපත් වුණා කියලා. හරි මේ වැරදි දැක්මක් තියෙන්නේ ඒ දැක්ම අයින් කරන්න. ඉතින් ඒ වගේ ඉහළ තත්වයකට තමන්ගේ හිත අරගෙන යන්න නම් ඊට කලින් සීලෙන් සන්නද්ධ වෙන්න ඕනේ. හරි සීල විසුද්ධියටපත් වෙලා ඉන්න ඕනේ. චිත්ත විසුද්ධියටපත් වෙලා ඉන්න ඕනේ. අර වගේ තමන්ගේ හිතෙන් ළඟ ළඟ ළඟ ළඟ මේවා දැක්කහම බරකින් නිදහස් වෙනවා වගේ. ලොකු බරක් උසන් ඉන්නේ. අනේ මේවා රකින්න ඕනේ, රකින්න ඕනේ. මේ මගේ පුතාය, මේ මගේ අහවලාය, මෙහෙම වෙන්න ඕනේ. බලා ගන්නම්කෝ මං නේද මෙහෙම වෙන්න ඕනේ කියලා හරි දුකෙන් අඬනවා වැළපෙනවා රැක ගන්න බැරුව මැරෙන්න හදනවා දෙස් දෙවුල් තියෙනවා දන්නවනේ නේද ගෙවන ජීවිතයේ තියෙන ප්‍රශ්න කන්දරාව ඔක්කොම මේ ඔක්කොම ප්‍රශ්න කන්දරාව තියෙන්නේ අවිද්‍යාවෙන් වැහිලා තියෙන හිතක් පුද්ගලයාය කියලා අරගෙන තියෙන නාම රූප පරම්පරාවක් ඒක දන්නේ නැති හින්දා මේ වැහිලා තියෙන්නේ මේ මේ එතකොට අපරාධය හඳන්නේ තේරුමක් නැහැ මේ ඇනිල්ල තේරුමක් නැහැ මේ හිතේ උපදින ගින්න තේරුමක් නැහැ හරිද? මොකක් හරි ආවරණය කරපු කලයක් තියෙනවා. ඒකේ ඇතුළේ අතරම් තියෙනවා කියනවා. ඉතින් අපි ඔක්කොම මේක ගන්න ලොකු මොකක් හරි කියනවා මෙන්න මේ මේ වගේ කැපකිරීමක් කරන්න කියලා. කට්ටියම කැප වෙනවා. කවුරු හරි ගිහින් බලා ගන්න එක. බලනකොට ඒක ඇතුළේ තියෙන ගඩොල් වගේ. ගල් වගේ. එහෙමනම් මොකද? පොඩ්ඩක් අත උත්සාහ කරයිද? එහෙනම් ඉතින් අපරාධ මම මෙතර කල් උත්සාහ කරේ මේක බොරුවන්නේ. ඒ වගේ මේ ජීවිතවල අපි අල්ලගෙන හරියට මේවා මේ ඔය කොච්චර කිව්වත් දැන් ඔහම කියනකොට මොකද හිතෙන්නේ? හාමුදුරුවන්ට නම් අනේ මන් දන්නේ නැහැ. එහෙමනම් වෙන්න බෑ නේද? ඈ ඔය මොකද්ද ඔය කියන්නේ කියලා. ඒ දැනට තියෙන මානසික தত্ত্বය. ඔය කියන අවබෝධයකට එන්න මොකද කරන්න ඕනේ? ඉක්මනට මොකක් හරි එකක් කිව්වා මේ හාමුදුරුවෝ. මට මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. මට දුව ගැන තියෙන අදහසෙන්, අම්මා ගැන තියෙන අදහසෙන් එහෙම නිදහස් වුණා කියලා අම්මලා තාත්තලා දාලා යන්න ඕනද? හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙම ගන්නේ මේ කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. Tamanට ගිහි ජීවිතය අරන් යන්න පුළුවන්. සෝවාන් පලස්තර වෙලත් ගිහි ජීවිතය අරන් යන්න පුළුවන්ද බෑද? නෑ. Tamanගේ තියෙන කෙලෙස් අයින් කරගන්න ඕනේ. මම හැමදාම මතක් කරන එක දෙයක් තියෙනවානේ. මොකද කියන්නේ? තමන්ට පිහිටට සරණට ස්ථීර වශයෙන්ම මේ ලෝකේ කවුරු හරි ඉන්නවා. මේ ජීවිතය ගෙවනකොට ස්ථීර වශයෙන්ම මගේ පිහිටට මෙයා ඉන්නවා, මගේ සරණට මෙයා ඉන්නවා කියලා හැම වෙලේම මගේ ළඟට වෙලා මට පිහිට වෙනවා මට සරණ වෙනවා කියලා කියන්න කවුරු හරි ඉන්නවද? ඉන්නවද? නෑ. මේ ආඩම්බරෙන් කියනෝ නෑ කියලා. එහෙනම් මැරෙන්න හදන්නේ මොකද? අන්න මේ ජීවිතය ගෙවනකොටත් එහෙම නෑ නේද? අපි කාට හරි එහෙම පිහිට වෙන සිතක් තියෙනවද? නෑ ඒත් නෑ. එහෙමත් බෑ. අපිට එහෙම බෑ කාටවත් කවුරු වෙනුවෙන් කරන්න බෑ. එහෙනම් එහෙම කවුරුවත් නැහැ මේ ආදරයෙන් හදන අය ආදරයෙන් ලං වෙලා ඉන්න කවුරුවත් පිටට සරණට එක දිගට ඉන්නේ නැහැ. එහෙනම් මොකද කරගන්න ඕනේ? තමන්ගේ වැඩේ. තමන්ගේ වැඩේ කරගන්න ඕනේ. හරිද? එහෙනම් තමන්ගේ වැඩේ කරගන්න ඕනේ. තමන්ට පිටට සරණට ඉන්නේ කවුද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? තමන් සහ ධර්මය හරි බුදුරජාණන් වහන්සේටවත් පිට වෙන්න බැරි බව දේශනා කරා. සංඝයා වහන්සේටවත් පිට වෙන්න බෑ. තමන් තමන් සරණ කොට ගන්න ධර්මයේ සරණ කොට ගන්න කියලා දේශනාවේ තියෙනවා. හරිද? එහෙනම් පිහිටට සරණට තියෙන උත්තර මේ සංස්කාරයට අපිට පිහිට වෙන්න සරණ වෙන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඉතින් ඒකින්ද මේ මේ වගේ පිරිසිදු වීම නිවසේදී කරන්න පුළුවන් දෙයිද? සාන්ත ජීවිතයකට යන්න. දැන් ඇති නැතුව. නේද? මේ නැටිල්ල කොච්චර කල්ද දැන්? වයසට ගියත් අතාරින්නේ නැහැ, දරුවෝ අතාරින්නේ නැහැ, මුණුපුරව අතාරින්නෙත් නැහැ. නේද? නිදා ගන්න යනකොටත් මතක් කර කර නිදා ගන්න මුණුපුරව මතක් කර කර බුදිය ගන්නවා. ඉස්සර දරුවා මතක් කර කර බුදිය ගන්නවා. හ්ම් මේකෙන්ද රත් වෙනවා, දැ වෙනවා, පිච් වෙනවා. ඉවරන්නේ මොකක්ද? මොකක්ද ඔය වැඩේ? අන්න එහෙම බයින්ද හිතර මොකද්ද මේ වැඩේ? මොනවද හැමදාම මේ කරන්නේ? තේරුමක් තියනවද මේ වැඩේ? <laughs> කියලා. නේද අපි අර නේද නිෂ්පල දේවල් කරද්දී බයින්නේ දරුවන්ට. ආන් ඒ විදිහට Tamanටම බැලගන්න ඕන මොකද්ද මේ කෝලම? මොකද්ද මේ වැඩේ? තේරුමක් තියෙන වැඩක්ද මේ කරන්නේ? මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් ගැන මොකද යන්නේ වෙලා තියෙන්නේ? පිස්සු පිස්සුද කියලා අහන්න ඕනේ. නේද? ඔව් පිස්සු තමයි කියලා නේද පිස්සුව හොඳ කරගන්න කටයුතු කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන සියලු දේ ප්‍රායෝගිකව බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙනවා. හරි? බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙනවා. මේකින්ද නිර්වාණ මාර්ගය තමන්ගේ තුලින් උපදවා ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රායෝගික වැඩපිළිවෙලට අවතීර්ණ වෙන්න ඕනේ. මේ මේ දේශනා මාලාව එවැනි වැඩ පිළිවෙලක් සඳහායි සංවිධානය වෙලා තියෙන්නේ. හරි දැන් ආය ආය මතක් කරන්න ඕනේ මතක් කරන්න ඕනේ මේක මොකටද කියලා. මේකින්ද තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගන්න මම මගේ චින්තනය වෙනස් කරගෙන මම බුදුජාන් වහන්සේ දේශනා කරපු පිළිවෙතට වැටිලා උතුම් සුවදායක ඊටාම සැපයෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මමත් සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති